බොහොම පිං ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න 8ක් Zoom එකේ අහලා තිනවා මම ඒ ටික අහන්නද අසරයි. හක් තියෙනවා හොඳට නේ. ඉක්මනින් අපි එහෙම නැත්නම් ඒක මට ඒක සේව් කරලා තියාගෙන ඉන්න සතියට අහන්නත් පුළුවන් හම්බුනේ. කියන්නකෝ බලන්න. මුලින්ම අහලා තියෙනවා සමහර වෙලාවට හීනෙක ඉතිරි කොටස ඊළඟ දවසේ දැක්කා කියලා සමහර අය කියනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ස්වාමීන් වහන්සේ. එහෙම වෙන්නේ දැන් අපි අපට ඊයේ යමක් දැක්කා කියලා මතකයක් තියෙනවනේ. ඒ මතක තියෙනකොට ඊට පස්සේ අපි නිින්දට වැටුනහම අර අපිට ඊයේ මතක් වෙච්ච දේවල් නැවත මතක් වීමේ ප්‍රවණතාවයක් ගොඩනගෙන්න පුළුවන්. දැන් අපිට ඊයේ යමක් සාමාන්‍ය නිින්ද නිින්දදී නෙමෙයි අනිත් වෙලාවෙදී වුණත් ඊයේ යමක් සිහි වුණා නම් අදත් ඒක නැවත සිහිපත් වෙන්න පුළුවන්. අනිත් එක ඇඳේදී නිදාගන්න ගියාට පස්සේ මේක සිහි වුණේ කියන එක අපේ මනසේ සනිටුහන් වෙනකොට ආයෙත් අපි ඇඳට ගියාම නිින්දට යන්න ලෑස්ති වෙනකොට අරක සිහි වෙන්න පුළුවන්. දැන් වෙන දෙයක් ඕනේ අපි හැමදාම නිදා ගන්න යනකොට ඉතිපිසෝ ගාතාව කියන්න පුරුදු වෙන්නකො. එතකොට ඒ නිදිහනට ගියාම අපිට ඉතිපිසෝ ගාතාව කියන්න මතක් වෙනවා. වෙනත් මොනවා හරි දේශ සහගත සිතුවිල්ලක්, සරාගී සිතුවිල්ලක් වාර කීපයක් ඇති වුණොත් ඊළඟ දවසේ ඇඳට ගියාම නිින්දට ගියාම අර ද්වේෂ මූලික, රාග මූලික සිත මතුවෙනවා. එතකොට මේ ඒව අවස්ථාවත් එක්කලා බද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අපිට පෙර අපිට ඒ ඇඳේ නිදාගෙන ඉන්නකොට ඇති වෙච්ච මානසික තත්ත්වයන් එක්කලා අපේ මනස ගැටුණා හෝ බැඳුණා නම් ඊට පස්සේ ඊළඟ දවසෙත් ඒහා සමාන තත්ත්වයක් ගොඩනගෙන්න පුළුවන්. ඒක කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන් අර සජීවීව ඒ ඒ එතන ඇති වෙන වෙනස්කම් දෙවි දේවතාවුන්ගේ බලපෑම, මනුෂ්‍යයන්ගේ බලපෑම නිසා ඇති වෙන සංඥා සටහන් අර මේ යස කවුද මේ මහා මායා දේවියට හස්තිය දැක්කා වගේ කොසල් රජුරෝ සිහිනදාසය දැක්කා වගේ සැබෑවට සිදු වෙමින් පවතින සිදු වෙන්න යන දේවල් පිළිබඳ සටහන් කොටසක් අද පෙනිලා ඊළඟ කොටස හෙට පෙනෙන්න එහෙමත් වෙන්න පුළුවන්